අපට බොහෝ දුක් උපදවන්නට හේතු වෙන ස්වභාවයක් තමයි කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක. ඒ විතරක සිතේ හටගන්න දේවල්, සිතේ පවතින දේවල්. ඒ විතරක යම් කලක නිරුද්ධ වෙනවා නම් ඒත් සිතේම තමයි නිරුද්ධ වෙන්නේ වෙන තැනක නොවේ. එතකොට ඒ දුක් හට ගැනීම පිණිස දුක් බලවත් වීම පිණිස වෙන ඒ අකුසල විතර්කයන් සිත තුලම තේරුම් අරගෙන සිතින්ම තේරුම් අරගෙන සිත තුලදී මේවා ප්‍රහාණය කරගෙන එයින් නිදහස් වීම පිණිසයි අප කටයුතු කළ යුත්තේ. දක්ෂ සොල්දාදුවෙක් වගේ වෙන්න ඕන. දක්ෂ සොල්දාදුවෙක් වගේ නොවුනොත් අකුසලේ බැහැර කරලා දුක් දුරු කරගන්න බැරි වෙනවා. දක්ෂ සොල්දාදුවා සතුරා තේරුම් ගන්නවා. තමාට හානි නොවන විදියට සතුරා නසනවා. එයයි ජයග්‍රහණය. සොල්දාදුවා යුද්ධ කරනවා. තමාට හානි ඇති කරගන්නේ නැහැ. කොහෙද යුද්ධ කරන්නේ? දක්ෂ සොල්දාදුවා යුද්ධ කරන්න තනක් හොයාගන්න ඕනේ. නේද? යුද පිටි අඳුරන්න ඕනේ නේද? මෙයා යුද පිටි කියලා දක්ෂ සොල්දාදෝ දන්නේ නැත්නම් එයා යුද්ධ කරන්නේ කොහෙද? වෙන තැනක. එයාට දිනන්න බෑ. එයා සතුරාට ගොදුරු වෙනවා. කොහෙද යුද පිටේ තියෙන්නේ? යුද පිටේ කොහෙද තියෙන්නේ? සතුරා ඉන්න තැන. සතුරා ඉන්න තැන යුද පිටේ තියෙන්නේ. සතුරාගෙන් බැහැර සතුරා නැති පැත්තක යුද පිටියේ නෑ. ඉතින් එහෙම තැන ගිහින් යුද්ධ කරාට ඒක යුද්ධයක් වෙන්නේ නෑ. ජයග්‍රහණයක් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට අකුසල විතර්ක දුරු කරන්න උත්සාහ කරන කෙනා දක්ෂ සොල්දාදුවෙක් වගේ මක් නිසාද අකුසල විතර්ක දුරු කිරීම යුද්ධයක් වගේ. බාහිර යුද්ධ පහසුවෙන් දිනන්න පුළුවන්. සිතේ යුද්ධය එහෙම දිනන්න බෑ. සිතේ යුද්ධය බාහිර යුද්ධයට වඩා බරපතලයි. මක්නිසාද බාහිර යම්තාක් යුද්ධ තියෙනවා නම් ඒ යුද්ධ පවා හටගන්නේ සිතේ යුද්ධේ මුල් කරගෙන. සිතේ ඇතිවෙච්ච යුද්ධේ මුල් කරගෙන තමයි බාහිර තියෙන යම්තාක් සියලු යුද්ධ අරගල කලකොලහල රණ්ඩු සරුවල් ගහගැනිලි මරාගැනිලි වාද ભેද සියලු දේවල් මේ හිත ආශ්‍රය ඇති වෙන යුද්ධයෙන් තමා ජනිත වෙන්නේ. ඒ නිසා මේ බාහිර යුද්ධ කොච්චර දිනුවත් අභ්‍යන්තර යුද්ධ දිනීම ඒ ක්‍රමයට එතරම් පහසු නැහැ. නමුත් ඒ බාහිර යුද්ධේ දිනන්නාseම සතුරා අඳුන ගැනීමෙන් සතුරායින් සතුරා තේරුම් ගැනීමෙන් තමයි අභ්‍යන්තර යුද්ධේ දිනන්නේ. ඒ නිසා අකුසලය කුමක්ද කියලා තමන් අඳුර ගන්න ඕන. ඒක සිතේ තමන් තුළ තමන්ගේ සිතේ අඳුර ගන්න ඕන. තමන්ගේ සිතේ මේ අකුසලී තියෙන තමාට හානි කරන සතුරා තමා තුළ තමාගේ සිතේ තියෙන ඉන්නේ. තමාගේ සිත තුළයි මේ අකුසලී තියෙන්නේ. ඒ අකුසලේ තමයි Tamanට සතුරුකම් කරන්නේ කියලා Tamanට තේරෙන්නේ නැත්නම් සැබෑ සතුරා මෙයයි සැබෑ සතුරා සිටින්නේ මෙතනයි කියලා අඳුරන්නේ නැත්නම් අපි යුද්ධ කරන්නේ කොහෙද? දැන් සමහරු අඬනවා වැළපෙනවා ශෝක කරනවා විලාප දෙනවා පපුවට අත් ගහගෙන අඬනවා නේද? ඒතරේ දුක උහුල උහුල දුක් විඳ විඳ එයා සතුරු අඳුර ගන්නවාද? දැන් යමක් නිසා අපට දුක් උපදිනවා නම් ඒ දුක් උපදින හේතුව මිතුරෙක් නෙවෙයිනේ සතුරෙක් නේද? නමුත් මේක තේරුම් ගන්න නැති කෙනා දුක් විඳ විඳ දුකේම ගිලිගිලි සතුර හොයන්නේ කොහෙන්ද? බාහිරින්. අසවලා මට බැන්න, අහවලා මට වෙනස්කම් කළා. අහවල් දේ මට නැති වුණා, එක්ක මාළේ නැති වුණා නේද? බඩු මුට්ටු කැඩුනා, බඩු මුට්ටු හොරකම් කළා. මේ වගේ දේවල් වලින් දුක් හටගන්නේ. නේද? ඒතර ඒකට හේතු බලන එළියේ නේද? බාහිරි නේද? ඒතර යලි යලි දුකෙන් දුකටපත් වෙනවා. නමුත් අපි තේරුම් ගත යුතුයි අපට දුක් උපදවන සතුරා සිත ASCII සිතේ තියෙන්නේ. සිතේ ඉන්නේ. Taman තුලමයි සතුරා සිටින්නේ. ඒ විදිහට තේරුම් ගත්තොත් සතුරා අපි අඳුර අපිට පුළුවන් සතුරා අඳුර ගන්න. සතුරා අඳුර ගත්තාම අපි යුද්ධ පිටිය අඳුරගෙන අපිට පුළුවන් සතුරා නැති කරන්න. ඉතින් මේ විදිහට Taman තුල තමාට දුක උපදවන තමාටම විපත පිස පවතින කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක හඳුන ගන්න. ඒ විතර්ක හඳුන ගැනීමෙන් ඒවා බැහැර කරන්න, ඒවා නිරුද්ධ කරන්න අපට හැකියාවක් ඉඩකඩක් තියෙනවා. ඒ විදිහට අඳුරගෙන ඒ විතර්ක බැහැර කළොත් ඊටාම සංසිඳුණු ඊටාම සුව පහසු ජීවිතයක් තමා තුළ ඉපදිනවා. ඒක තමයි විමුක්තිය කියලා කියන්නේ. එතනින් තමයි විමුක්තියට දොර ඇරෙන්නේ. පරිපූර්ණ විමුක්තියක් කරා ජීවිතේ ජීවුන කරන්න අවස්ථාවක් ලැබෙන්නේ මේ බලවත් අකුසල විතර්ක බැහැර කර ගැනීමෙන්. ඉතින් මේ විදිහට තමන් තුළම මේ අකුසල විතර්කයන් අඳුන ගන්න උත්සාහ කරන්න. ඒතර ඔබට ඒ අකුසල විතර්කයන් ස්වභාවය දැන් අප කලින් කතා කළා. ඒ අකුසල විතර්කයන් ස්වභාවය තේරුම් ගන්න. ඒතර ඔබට අකුසල විතර්කයන් ගැන අකමැත්තක්, බයක් ඔබ තුළම හටගනී. ඒ අකුසල විතර්ක ගැන අකමැත්තක්, බයක් නැත්තම් යම් කෙනෙක් තුළ එයා බැහැර කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් මේ විදිහේ යම් තේරුමක් යමෙක් තුළ ඇති වුණොත් යම් කලකදී ආය අකුසල විතර්ක බැහැර කරනවා. ඒකට කාලයක් යනවා. කාලයක් ගත වෙනවා. දවසෙන් දෙකෙන් කරන්න බැරි වෙයි. මාසෙන් හමාරෙන් කරන්නත් බැරි වෙයි. සතියෙන් හමාරෙන් මාසෙන් හමාරෙන් කරගන්න බැරි වෙන්න පුළුවන්. යම් කලක් යනවා. ඒ කාලයට වෙහසක් නෙවෙයි. ඒ කාලයට පාඩුවක් නෙවෙයි. ඒ ප්‍රතිඵල සහිතයි. ඉතින් නිවැරදි දැනුමක් නැතුව අවබෝධයක් නැතුව යන ගමන අවුරුද්දක් නෙවෙයි 10ක් නෙවෙයි අවුරුදු 100ක් ඒබඳු වෑයමක් ගත්තත් අසාර්ථකයි. ප්‍රතිඵල නැහැ. ප්‍රතිඵලයක් නැතුව පීඩාවටපත් වෙනවා. ඒ නිසා තමාට හානි කරන අකුසල විතරක ස්වභාවය දැනගෙන ඒ අකුසල විතරක තියෙන්නේ කොහෙද කියලා දැනගෙන ඒවා දුරු කර ගැනීම පිණිස උත්සාහ කරන්න.